ශාමලි මහත්මිය නිර්වාණ සරණයි සරණහස ඔව් එහෙනම් නේද ඔව් කියන්න සාවිනහස මම කල්පනා කරේ දැන් අර අපිට දැන් ඉස්සර ධර්මයේ ප්‍රමුණු කරන්න කලින් දැන් ඔය gedara වැඩ කටයුතු කරද්දී අපි හිතමු රෙදි ටිකක් භාජන ටිකක් සෝදන්න තියෙනවා ගොඩක් එකතු වෙලා අපි ඔය ගැන කල්පනා කර කර ඉන්නව නමුත් වැඩේ කෙරෙන්නේ නැහැ. මේක අර හිතට කරදරයක් වගේ. එහෙම මේ වැඩ ගොඩාක් එකතු වෙච්ච වෙලාවක එහෙම හිත හිත ඉන්නවා. අපි ඒක කරන්නේ නැහැ. ඒක නිසා ඒක දිහා කල්පනා කර කර ඉන්නවා. එතකොට අසුචි ගොඩක් එහෙම තිබුණොත් ඒක ගැන අර ඕක්කාරය එනවා, පිළිකුලක් ඇති වෙනවා. ඒක අස්කර අස්කරන්නේ ගියාම මේ විදියට වෙනවා. ඉතින් දැන් ඇත්තටම එහෙම මේ හිතෙනවා අර භාජන ගොඩක් රෙදි ගොඩක් එහෙම තිබුණාම දැන් මේක කරාමනේ ඉවර වෙන්නේ. ටික ටික කරාම තමයි මේක ඉවර වෙන්නේ. මේක බලන් හිටියයි කියලා හරියන්නේ නැහැ. ඒක නිසා අර හිතට මේ එහෙම අර පසුතැවීම කරදරයක් කියලා දැනෙන්නේ නැහැ. ඒක ටික ටික කරන්න හිතෙනවා කරනවා. ඊට පස්සේ අර අසුචි ගොඩක් වගේ තිබ්බත් එහෙම රෝග කරගතියක් එහෙම මුකුත් නැහැ. ඒක අස් කරලා නිදහසේ මානසික පීඩනයක් නැතුව කරදරයක් නැතුව එහෙම අර ඉන්න පුළුවන්. මනසට හරි සැහැල්ලුවක් දැනෙනවා. ඒක අර ද්වේෂය අඩුකමද ස්වාමීන් වහන්සේ? ඔව් ද්වේෂය අඩු වෙනකොට අපිට නොගැටි කටයුතු කරන්න පුළුවන් වෙනවා. දැන් මේ ද්වේෂයත් එක්කලා තමයි අපි අනවශ්‍ය විදිහට ඒ ඒවයේ පැටලෙන්නේ. ඒ කියන්නේ ඒක බරක් හැටියට ගන්නවා, පිළිකුලක් හැටියට ගන්නවා. ඒක Tamanට වෙහෙසක් හැටියට ගන්නවා. එතකොට පීඩාවක් හැටියට ගන්නවා. එතකොට මං විතරද කරන්න ඕන වෙන කවුරුවක් නැහැ. එතකොට මේ දැන් මෙච්චර මේ ඔක්කලාට ඉවරෙකුත් නැහැ හැමදාම දැන් මේ විදිහට නොයේ ක්‍රමවලට එකම ක්‍රමයක් නෙමෙයි එක එක්කෙනාගේ ද්වේෂය එක එක විදිහට මතුවෙන්නට පුළුවන් එතකොට මේ මොන ක්‍රමෙන් හරි ආරම්මණය ප්‍රතික්ෂේප කරන ගතිය ආරම්මණය සමග ගැටෙන ගතිය තමයි එතකොට ද්වේෂය හැටියට මතුවෙනවා. එතකොට ආරම්මණය සමග ගැටෙන ගතිය අඩු වෙනකොට ඒතනත්තාට පහසුවෙන් ඒ අදාළ යුතුයකම් වගකීම් කාර්යභාරයන් අවශ්‍යතාවයන් සම්පාදනය කරන්නට පුළුවන් ඒ පිළිබඳව ලොකු ගැටුමක් ඇති කරගන්න නැතුව. ඉතින් ඒ විදිහට තමයි අපි අපේ මනස පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරමින් ටිකෙන් ටික ද්වේෂය නිසයි මේ ගැටුම ඇති ඒ වගේම ඒ ඒ ද්වේෂය නිසා ඒ ගැටුම ඇති වෙන්න වෙන පැත්තක ලෝභයකුත් තියෙනවා. ඒ කියන්නේ මම කැමති නිකන් නිදහසේ ඉන්න. වැඩ වැඩ අඩුවෙන් ඉන්න. මේ වැඩ ගොඩක් කරන්න මට බෑ. ඒතකොට මේ වැඩ අඩු බව නිදහස් බව තමන් අපේක්ෂා කරනකොට තමයි වැඩ වැඩි වීම තමන්ට කරදරයක් හැටියට ගැටුමක් ඇති වෙන්නේ. ඒතකොට ඒක ඇතුලේ ලෝභය ලෝභයත් පාදක වෙලා තියෙනවා. දැන් මේ දෙකම අර්බුද දෙකම ඇති වෙන්නේ මෝහයත් එක්කලා. කරුණු නොයැටීමත් ඒකයි. ඉතින් කරුණු හරියට වටහා ගන්න වටහා ගන්න දැන් ඒකෙන් දැන් ඔබතුමිය කිව්වා වගේ මේක සේදුවාම තමයි මේකෙන් නිදහස් වෙන්නේ. මේ වැඩේ කළාම තමයි පහසුවක් එන්නේ. ඒතකොට ඒ ප්‍රතිලාභ දැකීම. ඒතකොට ප්‍රතිලාභය දිහා බලලා ඒක කරන එක එක ක්‍රමයක්. ඒක හැබැයි පොඩි සමත පැත්තකට තමයි යන්නේ. ඒතකොට මේකෙන් කරදරයක් වෙනවා මේක කළාම මේ කරදරේ නැහැ. ඒතකොට මේ පැත්තට මාරු කරනවා. විදර්ශනා වශයෙන් අපි යනකොට ඊටත් එහා මේකෙන් ප්‍රතිලාභයක් ලැබෙනවද නැද්ද කියන කතාවටත් එහා ගිහිල්ලා ඉතින් මේ මනසේ මතුවෙන මතුවෙන ද්වේෂය මේක රෙදිගොඩේ ප්‍රශ්නයක්වත් අසුචිගොඩේ ප්‍රශ්නයක්වත් නෙවෙයි දැන් මේ මං හිතන විදිහේ තියෙන අර්බුදය එතකොට මේක මම වෙනස් කරගන්න ඕනේ. ඒක වෙනස් කරගත්තේ නැත්නම් ඒක මනසටයි හානිය. රෙදිගොඩටවත් වෙන කෙනෙකුටවත් නෙමෙයි. මම මා මගේ වැරදි චින්තනය නිසා මම වෙනසෙනවා. ඒක මට හොඳ නැහැ මෙලවටත් හොඳ නැහැ සසරටත් හොඳ නැහැ. ඒ නිසා මේ මනෝභාවය මතුවෙන්නේ කොහොමද? අන්න එහෙම ඒ පිළිබඳව හේතුඵල වශයෙන් බලලා අපට ඒක ලෙහා ගන්න පුළුවන් ඒ පැත්ත තමයි විදර්ශනාවට වැදගත් වෙන්නේ. ඉතින් දැනට ওই මට්ටම වුණත් Tamanට හිතලා සතුටු වෙන්න පුළුවන් ඉස්සර හිටපු தත්ත්වයට වඩා දැන් තමන්ගේ මනස සැහැල්ලුවෙන් එළමෙන දේ කරගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා නම් ඒක වටිනවා තවදුරටත් ඒක විදර්ශනා පැත්තට හරවන්න පුළුවන් ඒක ඒකෙන් අර ප්‍රතිලාභයේ දිහා බලලා විතරක් නෙමෙයි ඒ මොහොතේ ද්වේෂය ඉපදීමේ අනර්ථය දකිමින්ම එය දුරු කරන්නට මනස පුහුණු කරන්න පුළුවන්